නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ගතද්දිනෝ විශෝකස්ස විපමුත්තස්ස සබ්බදී සබ්බගන්ත පහිනස්ස පරිලාහෝ නවිජ්ජති ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ භවතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දෙන්නා වූ ධර්මකාමී සදහැබර පිණිතුනි අනුග්‍රහක භවතුන් විසින් දෙන ලද කැමති දේශනයකට ආරාධනා සහිතව අපි මේ මොහොතේ සූදානම් වෙන්නේ අපේ දහම් පෙළක තවත් ඊළඟ ඉලක්කයකට යන්න. මගේ මතකයේ නිවැරදි නම් එම ගාථාව තුළ මාධ්‍යයක් තුළ කවදාවත් මම ධර්ම දේශනාවක් කරලා නැහැ. එයින් කියවෙන්නේ එය මගේ පරිශ්‍රයට ලක්ුර නැහැ කියන එක නෙමෙයි. ඒතරම් ගම්බීරයි, ඒතරම් සුදුසුයි. ඒ අනුව මේ ධම්මපදයේ අරහන්ත වග්ගයයි. ධම්මපද කියන්නේ කොමක් කියලාද මම ඔබට පැහැදිලි කරලා තියෙන්නේ. ධම්මපද කියන්නේ මාවත. ධම්ම කියන්නේ නිවීම. ධම්මපද කියන්නේ නිවන් මඟ. එහෙනම් මේ අරහන්ත වර්ගයේ තියෙන රහතුන් පිළිබඳ ඉස්සයක් නේ. ඇයි අපට ඒක කියලා ඔබට අහන්න බැරි නෑ. නෑ මේ පෙන්වන්නේ ਸਰව සම්පූර්ණ මිනිසෙකුගේ පූර්වාදර්ශය. මිනිස් ලෝපන් අ හැබ්සැබෑ මිනිස් හදවතක් හිමි සැබෑ සංවේදී බවක් හිමි මානසික ගුණාංග වලින් පිරි කෙනෙකුගේ ආධ්‍යාත්මිකය. ඒ අපි හොයලා බලලා අපට එහෙම වෙන්න බැරි ඇයි? අපිත් එතෙන්ට ආ යුතු නේද? යන්න නම් අපට තියෙන බාධක මොනවාද? අන්න ඒ ටික මේකේ තියෙන. සාමාන්‍යයෙන් ඔය අන්තිම පදේ ගන්නකො පරිලාහෝ නවිජ්ජති කියන එකේ තේරුම. බලන්න පරිලා උපසමනම් ධම්මතේජන සොත්තිනා කියලා මහජය මංගල ගාතාව තියෙනව නේද? උපසමනී කියන්නේ සංසඳීම, පරිලාහ කියන්නේ දැවීම. මේ ගිනි වලින් දැවීම නෙමෙයි. නමුත් මිනිසුන්ගේ ජීවිතයේ තියෙන රාග දේශ මොහ වල ගිනි වලින් දැවීමක්. මෙන්න මේ චරිතයේ පෙන්වනවා එහෙම දෙයක් දකින්න නැතිලු. අපි මේකට පරිලාහය කියන එක වෙනුවට තේරෙන භාෂාවෙන් ගනිකො පරිදාහය කියලා. දැවීම. නැවත නැවතත් දැවීම. දවල් රාත්‍රී දෙකේ නිරන්තරයෙන් දැවීම. රාගදේශමහ ගින්නෙන් දැවීම. පරිදාහය. එහෙම එකක් නැතිලු. ඇයි? සබ්බ ගන්ත පහිනස්ස. ගන්ත කියන්නේ ග්‍රන්ථ නෙවෙයි. ගන්ති, ගන්ත ගැට, බන්ධන. එතකොට සියලු බන්ධන ප්‍රහීන කරලා දැම්මා වූ. ඊළඟ පදයේට විපමුත්තස්ස සබ්බදී. විපමුත්ත කියන්නේත් මෙදෙනවට. සබ්බදී කියන එකේ සබ්බ උපදී වගේ සියලු කරදරවල හේතු වලින් බාධකවලට හේතු වලින් මිදුන පුද්ගලයාට විප්පමුත්තස්ස. එහෙම කියන කාරණේ ගන්නකො. ඊට පස්සේ තව වචන දෙකක් තියෙනවා. ගතද්දිනෝ විශෝකස්ස. ශෝකස්ස තේරෙන්නේ ඔබට කියන්න දාලා ගන්න. එතකොට කියන්න පුළුවන් ශෝකයන්ගෙන්ද මිදුණා. ශෝක රහිත. තව ඊතුරු පදයක් තියෙනවා ගතද්දිනෝ. ඒකට අපිට ගන්න පුළුවන් ගත. ඒ කියන්නේ සසර ගමන ඉක්මවා ගිය සසර ගමන ඉක්මවා ගිය සසර බන්ධන ඉක්මවා ගියවත් කමන්නේ. ශෝක රහිත සියලු බන්ධනයන්ගෙන් මිදුණා වූ පුද්ගලයාට දැවිල්ලක් තැවිල්ලක් නැහැ. දැන් එහෙනම් දැවිල්ලක් තැවිල්ලක් රිදෙන්නේ කාටද? අන්න එතන ඊට පස්සේ දැවිල්ල තැවිල්ලට හේතු හොයලා බලලා අයින් කරගන්න එක තමයි බුදුරෙක් ලෝක පහළ වෙලා ධමයක් දේශනා කළාම ශ්‍රාවකෙක් බවට පත් වුණාම අර කෑම්බීම් ඇඳුම් පැළඳුම් සහ සාමාන්‍ය වුණාමන් තු ගැනීමට ගැනීමට අමතරව කරගන්න තියෙන දේ. සාමාන්‍ය වමනාවන් හෝ සාමාන්‍ය යුතුයකම් හෝ යම් ආකාරයකට ඒ ඒ පුද්ගලයාට යම් ආකාරය වෙනස් වෙන ආකාරයෙන් පැවරෙනවා. ඒවා පැහැර හැරීමක් හෝ ඒවා මගහැර යාමක් හෝ තුලින් ආත්මార్థක විකාමී වීමක් මිනිසත්කම රජ කරන සමාජයකට ගැලපෙන්නේ නැහැ. මේ මේ අති මානසිකත්වෙත් නෙමෙයිපත් වෙන්නේ. දැන් ආත්මార్థකාමී වෙලා මානසිකත්වයටපත් වෙන්න පුළුවන් කියලා මානම් විශ්වාස කරන්නේ එහෙම නැහැ. ඒක මානසික ගුණාංගවලම පරිපූර්ණ බවක්. ඉතින් ඔය අම්මට තාත්තට සලකන එක, දූදරුවන් බලා ගන්න එක, අසරණයන්ට පිහිට වෙන එක, දුකටපත් අය ගැන සංවේදී වෙන එක මේවා ආත්මార్థකාමී වැඩද? මානසික ගුණාංගනේ. ඒ මානසික ගුණාංග වලින් පිරිපුන් පුද්ගලයෙකුට මානව හිතවාදී බවක් තියෙනවා නැත්නම් සතුටක් තියෙනවා. අන් අයගේ යහපත වෙනුවෙන් කාලය ධනෙ ශ්‍රමය කැප කරලා අහු එකෙන් දුක් විඳින්නේ නැහැ. ඔහුට එකෙන් පව් පිරෙන්නේ නැහැ. දැන් මේකේ අනිත් පැත්ත අපි හොයන්න වෙනවා. අන්න ඒ අනිත් පැත්ත තමයි එහෙමනම් මේ කියන දුක් වලට හේතුව. අන්න ඒ ටික අපි තුල විශ්ලේෂණය කරලා බලපුවාම මේ අපි ඉන්න තැන මේ ඉන්න මහඩ මඩ ගොහරුව මේකෙන් ගොඩ යන්න මොකද කරන්න ඕන කියන කාරණාව මේ ගාථාව තුල හරි ලස්සනට පේනවානේ. සංසාරේ නැමැති කාන්තාරයේ යගමන් කරන්න හේතු වෙන හේතු එකතු කළා වූ. ඒවා නිසාම නිරන්තරයෙන් දුක්ෂෝකයන්ගෙන් වේදනාවන්ගෙන් පෙලෙන්ට සිද්ධ වුණා වූ ඒ වගේම උපරිසංඛ්‍යාත සසර බන්ධනයන් වලින් මිදුනේ නැතුව ආවෝ සියලු බන්ධන සංයෝජන පහ නොකලා වූ පුද්ගලයාට අගපදයට හින්කම් කියන්න බෑ එබැවින්ම අර සියල්ලෙන් යුක්ත බැවින්ම පරිලාහයන්ගෙන් යුක්තයි. දැන් අපි මේක තවත් ටිකක් එහාට බෙදනවා. මේ තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර ජීවත් වන සබස්ත සමාජයට උන්වහන්සේ තනි නමක් දීලා තියෙනවා. පව තුල හරි පින තුල හරි ධානය තුල හරි ගමන් කළාට ඒකට කියනවා පෘථග්ජන කියලා. එක වචනයක් කියනවා එකක් වෙන අනුශෝතගාමී කියලා. දැන් අනුශෝතගාමී චරිතයක්ද ඔබ ලෝකේ රඟපාන්නේ නැත්නම් ගත කරන්නේ? එහෙනම් ඔබට තියෙන ආහාරයෙන් නැත්නම් ධනයෙන් මේ වගේ බාහිර ඔය රූප ශබ්ද ගන්ධ වලින් තියෙන සැප වළක්වන්න බෑ කැමති නම් තියෙවි. නමුත් ඔබ මේ අනුශෝතගාමී වශයෙන් මේ සසර පරිලාහයෙන් ගන්ත පහිනන්තෙන් යුක්ත නැහැ. මේ වෙලා නැහැ. ඔබ ඒවෙන් යුක්තයි. එහෙනම් ඔබ ඊට වඩා එහාට සපතක් හොයන්න එපා මේවා තියාන. මේ ශෝකයට හේතු තියාගෙන, බන්ධනයට හේතු තියාගෙන අ පරිලාහයට හේතු තියාගෙන ඒ කියන්නේ දුකට හේතු තියාගත්තාම දුකේ නොඇරුණාම වෙන මොනවද හම්බ වෙන්නේ? අන මේ පෙළෙන ගති ලක්ෂණින් යුක්ත ජීවිතයක් සහිත පුද්ගලයාට තථාගතයන් වහන්සේ වදාළ සදහම් මගගොස් එයින් නිදි ජීවත් වෙන පුද්ගලයෙකුගේ චරිතය පිළිබඳ පූර්වාදර්ශය මේ පෙන්වන්නේ. දිනෝකෙදි තවත් කරුණක් හිතා ගන්න වෙනවා. තමයි ඇතැම් අය මේ අපට ඇති සැපේ සසරින් මිදීමේ කියලා සසර කියන්නේ ඉපදී ඉපදී යන ගමනය සසර දුකයි ඒ වගේ නැති තැනකට ගියාම කියලා නිවන කියන්නේ මොකවත් නැති තැනක් කියලා හිතාන දුකින් මිදලා කියලා උපකල්පනය කරන්න එපා. දැන් මේ කතා කරන දැවිලි තැවිලි නැත්තේ ජීවිතෙන් හා පැත්තට ගිය කෙනෙකුට නෙමෙයිනේ. මේ ජීවිතය තුල මේ පෙන්වන්නේ. එහෙමනම් මේ ජීවිතය සකස් වෙන්න ඕන අනුසෝතගාමීත්වය තුළ ලෝභ දේශ මොහ කුණු වලින් පුරවාගෙන ජීවිත අවසානයට ගොත් ගොස් මහමග යන විට හමු වෙන හමු වෙන හැම කසල මේ පිටක්ම සොකීය ඔලගුවට දාමින් යන පුද්ගලයෙකුට එන්න එන්න Tamanගේ කසල ඔලගුවේ දුර්ගන්ධය සහ බර වැඩි වෙලා ගෙනියන්න බැරි තරමට පිරෙනවා වගේ ජීවිතේ දරා ගන්න බැරි තරම් දුක්ඛන්දරාවක් විඳින්න සිදු වෙන තැනට ඔබ ගමන් කරනවා මේ අනුසෝත ගාමිත්වය තුළ නැත්තම් පෘථග්ජන භාවය තුළ. දැන් බර දරන්නත් ඕන බහත බණ්ඩ තේරෙන්නෙත් නැහැ. ඒ තමන් පටවාගත්ත වරක් නෙමෙයි තියෙන්නේ. නමුත් බර පටවා ගැනීම පටන් ගන්නෙ නොදන්නකම නිසා. ජීවිතයේ මුලදී හෝ මැදදී හෝ අගට යන්න පෙර මේ බර පටවා ගන්න හැටි තේරුම් ගත්තොත් මේ Taman Tamanගේ පොළොගුවට එකතු කරන ලද කසලවල දුර්ගන්ධයයි මේ එන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ කසල භාජනයේ බහා තබන්ට කෙනෙක් උත්සාහවන්ත වෙනවා. මෙන්න මේ නිසා හොඳින් තේරුම් ගන්න ජීවිතේ දුකයි කියන පදේ පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ නැතුව ජීවත් වෙන්න ගිහින් ලෝකෙත් එක්කලා පුද්ගලයෙක් වශයෙන් නොව ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සම්බන්ධතාව පවත්වන්න ගිහින් කැමැති පරිදි නවත්ත ගන්නටත් අකමැති දේවල් ප්‍රතික්ෂේප කරන්නත් ගිහින් මේ ලෝකේ නිසා ලෝකේ පවතින කරුණ නිසා ඊට අනුරුජ්‍යති පට විරුජ්‍යති ඇලෙන්ටත් ගැටෙන්ටත් සිද්ධ වෙනවා ඔබේ සිතට ඔබට කිව්වොත් වැරදි ඔබේ සිතට එහෙම සිද්ධ වෙන්නේ අන්න එතකොට මේ පදවලට සඳහන් සමහර කරුණු ඔබ තුලට එනවා. සබ්බ ගන්ත අනු සියලු බන්ධන වලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා අයසාස නම් වූ මේ ටික ගනිමු දැනට අපි සියලු දහම්හි කියලා මේවා සමග අනුරෝධ විරෝධ සබාපන්න බවක් සහ කිවත් යමකට ඇලීමක් සහ තමස් සමග ගැටීමක් සිද්ධ වෙනවා. එතකොට එතකොට ඔබට තේරෙනවා ලාභය අහිමිවීම ශෝකයක්, අලාභය ලැබීම ශෝකයක්. නිന്ദාව ලැබීම ශෝකයක්, ප්‍රශංසාව අහිමිවීම ශෝකයක්. යසස අහිවීම ශෝකයක්, ආයස ලැබීම ශෝකයක්. සැපම සැප අහිමිවීම දුකක්, දුක ලැබීමම දුකක්. ඒයි එකක් එනවට අකමැති එකක් යනවට අකමැති නමුත් මේවා මේ එන යන එක තාත්තන්න බෑ. මම සමහර වෙලාවට කියන්නේ මේ ගම් වතුර ගලාන එනකොට පාලමක් උඩට වෙලා බලන් ඉන්නවා. ගම් වතුරේ වටිනා භාජනයක් නැත්නම් වටිනා දෙයක් පහළ යනවා. ඔබට ඒකට ආස ඇති වෙලා ඔබ මේ ගම් වතුරට පැන්නොත් පැන්නේ මේක ගන්න. නමුත් ඔබටත් ගම් වතුරට අහු වෙන්න වෙනව නේද? අන්න වගේ මේ නිරන්තරයෙන් කැරකෙන රෝදයක් වෙන ඇති වෙන නැති වෙන ධර්මතාවයක් වෙන ලෝක ධර්මයන්ගෙන් යමක් සමග ඔබට ඇලෙන්න ගියොත් ගැටෙන්න ගියොත් ඒ ඒවා නිසා ගසාගෙන යන නැත්නම් ඇති නැති වෙන මේ ඉරණම ඔබට හිමි වෙනවා. එතන පහලට ගසාගෙන යාම නෙමෙයි මේක දුක සැප දෙක නිති පෙරලීරිය සැකලෙක් ලෝසෝක ලෝක හරේනේ. එනිසා මිනිසා අතින් සිදුවෙන දෙයක් වශයෙන් මම දකින්නේ මේ නොදන්නාකම නිසා සුදුසු නැති දෙයක් කරන්න ගිහින් වෙනස් නොවනයි කියා වෙනස් වෙන දෙයක් කෙරෙහි වෙනස් නොවන ආකාරයෙන් බැඳෙන්න ගිහින් මේ පහිර් පරිලාහය මේ දැවීම ඇති උනායි කියන එක ඒක තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ පැවිද්දන්ට හරි බෞද්ධයින්ට හරි අත්නිරණමක් විදිහට නෙවෙයි. මේ ලෝකෙම ජීවත් වෙන මිනිස්සෙයින්ට මේ අනුසෝතගාමිත්වල අඩු වැඩි වශයෙන් හමු වෙන්නා වූ ඉරණම. සමහර විට නීතිය සදාචාරය ආරක්ෂා කරන රටක මෙතරම් මේක නැති වෙන්න පුළුවන්. ඒ මෙතරම් නැති වෙන්නේ අර සමාජගත වෙන්න තියෙන දුක් ටික පාලනය වෙලා තියෙන නිසා. ඒ ශෝක පරිදේව දුක් දුම්නස් කියලා කතා කරන්නා වූ ගහ ගන්න බැන ගන්න කපා ගන්න කොටා ගන්න වෙඩි තියා ගන්න ඒවෙන් ඇති වෙන්නා වූ අවුල ඔවුනොවුන් ඈත් වීම තුළ ඇති වෙන්නා වූ අප්‍රසන්න භාවය මේ ලෝකෙ කොහේ ඉපදුනත් පොඩි පොඩි වෙනස්කම් සහිතව සිදු වෙනවා දැන් ලබාගත් ජීවිතයක් නැතිබෙන්නේ. මේක හම් සමාර හමාර වෙන්න ඕන. හමාර වෙන්න අකමැති වුණත් හමාර වෙනවා. ඒ හමාර වෙන්න පෙර ලබාගත් ජීවිතය පිළිබඳ මිට වඩා ගැඹුරින් විමසා බලා මේ ඇතිවෙන්නා වූ පරිලාහයන් ටික පරම සත්‍යක් නොවන බව සහ මේවායින් ඉවත්ව ජීවත් වෙන්න පුළුවන් බව. එනිසා තථාගත බුදු පියාණන් වහන්සේ වහන්සේ ලෝකයාට ජීවිතය තුළම දුක නැති වූ තැනක් සහ මාර්ගයක් වදාළ බව. ඔබ උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත්වන්නේ නම් අනුගාමිකෙක් බවට පත්වේ නම් උන්වහන්සේ උන්වහන්සේ හිමි කරගත් මේ සංසුන් සැනසීමේ ස්වභාවය ඔබටත් හිමි කර දෙන්නට කැප වී සිටින බව ඇප වී සිටින බව මම වහණෙනි ඔබට ඇප වෙමි කියපු තැන තියෙනවා විශ්වාස කරා ඒ නිසා එහෙම නොවුනොත් එහෙම නොවුනොත් මේ ගමන් ගතක් දිනෝ නැති සසර ගමනින් යුක්ත වුණා වූ පුද්ගලයාට කයෙන් නොගියට ගමනක් තියෙනවා. ගමනේ පැති කීපයක් තියෙනවා. පැතිවලට යන්න පුළුවනි පැතිවලදී මේ පිළිබඳව කතා කරන කෙනෙක් නැහැ. පැතිවලදී ගිය ගාම ඒ තැන්වල සිට ඒ ලැබුණ දෙයින් විපාක විඳ යලි එන්න සිදු වෙනව වරුණාම ඒ මෙදෙන තැනක් පිළිබඳ කතා කරන භූමියක් තියෙනවායි කියලා මේ ත්‍රිපිටකය පරිහරණය කළ අපට තේරෙන්නේ නැහැ. හැතැම් හෝ කීවාට මේ සෝවාන් වෙලා සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන්න දෙවියන් අතර පුළුවන් කියලා. ඇතැම් හෝ කීවාට තවත් වෙනක පුළුවන් කියලා. නෑ. ලෞකික ඥානලාභීන්ට එතනින් එහාට දියුණුවක් නෑ ආපහු වෙන්න වෙනවා. අ භික්ෂු පරපරකින් පරපරකින් සංරක්ෂණය කළා වූ සදහම ග්‍රන්ථාරූඪ කළා වූ සදහම පරපරින් පරපරට ගේන්න පරපුරක් ඇති කළා වූ පරපරක් මේවා හදන්නට ආනන්ද හාමුදුරුවෝයි සරියුත් මහරහතන් වහන්සේයි මහා කස්සප රහතන් වහන්සේයි මිනිසුන් අතර සූදානම් වුණා ඇරුණාම දිව්‍ය ලෝකෙට ගිහින් එහෙම පදනමක් සකස් කරපු බවම මහල නැහැ. මොකද මේ මේක රැකෙන්න ආරම්භ කළා වූ පරපුරක් ගැන කතා කරනවා ඉතිහාසයේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පෙරපරපුර ගෙනාවා වූ ක්‍රියාමාර්ගය කියලා. එහෙම පෙරපරපුරක සුරක්ෂිතභාවයේ සංරක්ෂණය තුල ආපු දෙයක් නේද අපට තියෙන්නේ. ඔබ හිතනවා තවත් ලෝකයක එක තියෙනවයි කියලා. රත්න මේ ප්‍රසාදයන්ට ගැටෙන විට උපදින්නා වූ පරිලාහය තම තමන්ට ආවේනික පෞද්ගලික දෙයක් වෙන අතර ඒ ප්‍රසාදයට පංච ප්‍රසාදයන්ට බාහිරෙන් ගැටෙන්න ඕන. පංච ප්‍රසාදයන් තියෙන්නේ කාටද? ඝනකයක් සහිත ශරීරයකට. ශරීරයක් හිතෙන්නේ. දැන් ඔබ අසා තිබෙනවද සාරිපුත්‍ර හිමියන්ගේ ඉගැන්වීම? අපට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තිබෙනවා. දෙවියන්ට ජාති තියෙනවා, මරණ තියෙනවා, ජරා ව්‍යාධි නෑ. ජරා ව්‍යාධි නැත්තේ ඇයි? ඝන කයක් නැත්තම් චාතු මහා භූතික කයක් නැති නිසා. දැන් පස්දොර හදන්න චක්කුණා සංවරෝ සාදු සාද්ධෝ දෙන සංවරෝ සබ දුක්ඛා පමංචි. එසෙන් කනෙන් නාසෙන් දෙයෙන් කයෙන් සංවර වෙන්න කොහොමද ඒගොල්ලොන්ට දොරවල් හයක් නැතුව කරන්නේ? දොරවල් හයම තිබෙනවා. ඔබට නිින්ද ගියාම තියෙන දොරවල් 6 වගේ. ඔබ පස්දර වහගෙන නිදි නමුත් ඒකේ කෑම්බීම් මැදුම් පැලදුම් රූප ශබ්ද විඳින්නේ මනෝද්වාරිකනේ. ඝන කයක් නැත්තම් පේන්න ඕන එහෙම නේද? ඉතින් මේවා පිළිබඳව අපේ සමාජයේ අවබෝධය කොතරම් අල්පද? මේ හැම එකක් පිළිබඳව ඔබ දකිනවා නම් ඔබට වැටහෙන්න ඕන ලබාගත් ජීවිතයේ මේ දුර්ලභකම. ඒ සඳහා අනුගමනය කරන්න අවශ්‍ය සුසුම් සහිත ලබාගත් මිනිස් ජීවිතයක දුර්ලභකම. තථාගතයන් වහන්සේ වැනි උතුමෙක් මේ සඳහා manuss පටිලාභෝච සද්දම්මස්සච දේශනා කියලා අවම සුදුසුකමක් පෙන්වව දාරන්නේ නැත්නේ නෑනේ නැත්නම්. manuss ප්‍රතිලාභයට දරවල් පහම ලැබෙනවා. ඒ වගේම අදාළ සදහම් පරිසරයක නැත්තම් තිබෙන රටක උපදින්නේ නම් ඒ තථාගතයන් වහන්සලා වදාලා වූ ධම් දෙසුම් ආශ්‍රයෙන් සදහම් මග විවර වෙනවා. සදහම් මග මත උනොත් විවර වුනොත් ඒ සදහම ඔබේ බවට පත් කරගන්න. සදහම ඔබ බවට පත් කරගන්න. සදහමේ සරණින් ජීවත් වෙන්න මනුස්සපතිලාභියාට පුළුවන් කියන මේ බුද්ධ වචනය කෙරෙහි 100ක් විශ්වාස තියන්න වෙනවා. දැන් ඔබට උනේ මොකද්ද? මේ මේ මග යන්න බැරුව ඔබට උනේ මොකක්ද? වැහුනේ මොකක්ද? අන ඔබට මෙබඳු අධ්‍යාත්මික විමුක්තියක් මේ ලෝක ජීවත් වෙන්නට බුදුවරු හෙලි කරවදාලා වූ හොයාගත්තා වූ ධර්මයේ නැමැති ද්වේනික සරණකින් ජීවිතරණක ජීවත් වෙනකොට මේ මේ මේ පරිලාහයන් මේ දුක්ඛයන් නැහැ කියන කාරණේ තේරුණේ නැහැ. ඒ නිසා ඔබ ඔබට කැමති පරිදි ජීවත් වෙන්නට ලෝකේ සමග සම්බන්ධ වෙනවා. තම තමන්ට රුචි අරුචි පරිදි රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට හමු වෙන කාරණාවලට ඇලෙමින් ගැටෙමින් කැමැති හතරක් සහ අකමැති හතරක් හදාගනිමින් එමත් නැත්නම් ඒවා යටතේ ඇලෙමින් ගැටෙමින් ලෝභ මොහ සහ ද්වේෂ මොහ කරමින් ඇලෙමින් ඇලෙන ඇලෙමින් සහ මුලා වෙමින් ලෝභ මොහ ගැටෙමින් සහ මුලා වෙමින් දෝෂ මොහ කරමින් ඔබ වෙනත් ගමනක් එනවා තමා කාලේ ඉඳලා මේ මේ එන ගමනේදී චිත්තාභ්‍යන්තරය අර කසල පිරෙන එක සිදු වෙනවා. කැලි කසල, කෙලස් කසල. එතකොට තථාගතයන් වහන්සේ මේ අනුසෝතගාමී පුද්ගලයාගේ චරිතය නම් කරනු ලබනවා පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමේ. ඒ යන්නේ ධනෙන් පිළිහෙන්ට නෙමෙයි නමුත් ලබාගත් ආ වූ මානසික ගුණාංගයන් අහිමි කරගැනීමෙන් ඔහු යන්නේ පරිහානිය කරා. අන්න එහෙම ඒකෙදි සිදුවෙන්නා වූ විපුලත්වයක් පිළිබඳව විපුලත්වය කියන්නේ වේපුල්ලන් නැත්නම් බලවත් වීමක් පිළිබඳව ස්වභාවයෙන්ම මේ අනුසෝතගාමියා ආරම්භයේ සිටන් මුලමැදෝ අගෝස්සේ අඩු වැඩි වශයෙන් මොකද වෙන්නේ රාග වේපුල්ලම් දේශ වේපුල්ලම් මෝහ වේපුල්ලම් රාග හැඟීම හෙවත් කාම නැත්නම් ඇලීම, ද්වේෂ හැඟීම් මෙහෙවත් ගැටීම, ඒ දෙක සමගය දෙන්නා වූ ඒවාට අයිති දේවල් මමත්වෙන් ගැනීම නැමැති මුලා. කියන මේ මේවා විපුලත්වයටපත් වෙමින් එනවා. දැන් මේ විපුලත්වයටපත් වෙමින් එනවා කියන එකේ තේරුම සැප සම්පතින් පිටතන සිට ඈතින් ඈතට යමින් ඒවට අදාළ දුකින් යුක්තව ජීවත් වෙන්න සිද්ධ වෙනවා නැත්නම් දුක කරා පනවමින් ඉන්නවා. මේ ඔබට අනුසෝතගාමිත්වය තුළ හිමි කර දෙන්නා වූ ඉරණමයි. මේකට අනතුරු ඔබ පුරුදු වෙන්නේ ලෝකෙට දොස් තබන්න. නිෂ්කලංකව ජීවත් වෙන්න දෙන්නේ නැහැ. නිරන්තරයෙන් විවිධ දේවල් වලින් ඔබ කලන්දමින් දුක් විඳක් දෙනවා. අටලෝ දහම, හතුරා මිතුරා, තම ලෝකෙ සිදුවෙන සිද්ධීන් බලාපොරොත්තු සුන්වීම ආදී නොයෙකුත් காரணා ජීවිතේ එපා කරනවා. එහෙමයි ඔබ මේ ලෝක දිහා බලන්නේ. දැන් මේකට තව වචනයක් තිබෙනවානේ. අන්න ඒ වචනේ ඊට පස්සේ හොයාගන්න වෙනවා. ඔබ මේ එන ගමනේදී මේවා ලැබෙන්නේ මටමයි කියලා වචනයක් කතා කරනවා. ඒ මම කොතනද කියලා ඔබ හොයාගන්න දන්නේ නැහැ. ඒක සමහර විට ශරීරයට කියලා හිතනවා වෙන්නේ. එහෙම නැත්නම් කයන්න යන්න මම මාන්න මාන්න මම කියලා හිතනවා වෙන්නේ. ඒ දෙකේමත් වැරදක් තියෙනවා තථාගතයන් වහන්සේ වදාළා. තථාගතයන් වහන්සේ වදාරන්නේ එහෙම නෙමෙයි මම හැදෙන්නේ කියලා. අන්න අපි එතකොට මේ අපි අමාරු වැටෙන ආකාරය පිළිබඳව කතා කරන්න තව ටිකක් එහාට යනවා. එවිට අපි තවත් තැනකින් ගන්නවා මේක. අවුරුදු 60ක් 70ක් තිබෙන බැවින් කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතුවට කමක් නැහැ. හරි නෑ සාධාරණ නෑ. නමුත් ඒකේ කිසි ඉන්නවා පේනන නිසා. නමුත් රතාගතයන් වහන්සේ මේ මම නැමැති පුද්ගලයා විවරණය කරනු ලබන්නේ මේ කියන කය තුලින් නෙවෙයි. මේ කය තුල පරිහරණය කරන්නා වූ සිතක් ඔබට තිබෙනවා මෙය මව කුසෙන් බිහි වූ තැන් පටන් මැරෙනතුරු තිබෙන දෙයක් වශයෙන් ලෝකයේ ආදුතුවාට කායශීල එකතු කරගෙන සත්‍යයක් වශයෙන් ලෝකයේ ආදුතුවාට තථාගතයන් වහන්සේ කායශීල දෙකට බෙදා කයතරම් විග්‍රහ කරන්නේ නැතුව සිත තුළ මේ අවුල විශ්ව විග්‍රහ කරනවා. විග්‍රහ කරනදී ඔබ දකිනවද ඔබට සිත් උපදින්න තැන් හයක් මේ ලෝකෙට එනකොට දීලා තියෙනවායි කියලා. ඇහෙන් සිත උපදින්න, කනෙන් සිත උපදින්න, නාසයෙන් සිත උපදින්න, දිවෙන් සිත උපදින්න, කයෙන් සිත උපදින්න. ඔය ඔබ කියන පස්කම්සුව විඳිනවා කියන කටයුත්තේදී බාහිර දේවල් උදව් වලින් ඊට අදාළ සිතක් තමයි ඔබේ ඇහි කනේ නාසයේ උපදින්නේ. එතකොට ඒකෙදි වැඩි ගැඹුරුද හැම දැනුමක් ඕන නැහැ. ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට සිත මාරු වෙන නිසා තමයි අපට අර එකක් අමතක වෙලා තව එකක් එන්නේ. ඒ පමණකින් මේ සිත වෙනස් වෙනවා කියනට වඩා තථාගතයන් වහන්සේ අදාරන්නේ ඊටත් වඩා සියුම්ව. වඳුරෙක් අත්තකින් අත්තකට මාරු වෙනකොට එක අත්තක හිටියාම ඒකේ තියෙන ඊළඟ එකට පැන්නාම මුල් එක නෑ වගේ. ඔබත් හැම මොහොතේම ඉන්නේ ඒ මොහොතට එන සිත උඩ. ඔබ ජීවත් වෙන්නේ මේ මොහොතට එන සිතේ. දැන් මේ සිතේ ඉන්න මම කවුද හොයාගන්න ඕන. ඊයේ හිටපු කෙනත් නැහැ හෙට හිටපු කෙනත් නැහැ. දැන් එතකොට කවුද ඉන්නේ? මේ එන දේ මොකක්ද? චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, දිවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය, සය විඥානයකින් එකක්. ආවහම ඒකේ තිබෙන්නේ මොකක්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එහෙමත් නැත්නම් ඒවත් ඒවට අදාළ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, හින ඒ මොහොතට ආපු දෙයක් මේකෙ තිබෙන්නේ. හැම වෙලාවෙම ඔබ බයෙන් ඉන්නේ නැහැ. හැම වෙලාවෙම ඔබ දුකින් ඉන්නේ නැහැ. හැම වෙලාවෙම ඔබ සතුටින් ඉන්නේ නැහැ. බයනොත් ඉන්නවා, සතුටෙන්ොත් ඉන්නවා, වෛරිනුත් ඉන්නවා, දුකෙනුත් ඉන්නවා, කම්පායනුත් ඉන්නවා, ප්‍රීතියනුත් ඉන්නවා. ඒ ඒ මොහොතට එක එක જાති තියෙනවා ඔබට. ඒවා විඳින්නේ ඔබේ කයද? එහෙම ඔබ හිතනවා මමයි විඳින්නේ කියලා. තථාගතයන් වහන්සේ වදාරනවා එක එකට වෙනස් අරමුණු ගන්න පුළුවන් දොරවල් හයක් තිබෙනවා ඔබට. ඒ දොරවල් හයට සිත පිහිටපුවාම බාහිර දේවල් වලට වදීපු අගයට අනුව සිත අරමුණු රසය විඳිනවායි කියලා. ඔබ විඳින්නෙත් නෑ සිත විඳිනවා. නමුත් ඔබ මේ විඳින්න ගියාපම මේකත් තම ගැති කර ගන්නා වූ ඇලීම ගැටීම තුළ ඒ ඇලීමෙන් ගැටීමෙන් මොකද වෙන්නේ? එය අන්න බුදුන් වහන්සේ වදාරන අර කයන්න යන්න මම වෙනුවට මයන්න මයන්න මම වෙනුවට එය මම වෙනවා. හෙමින් එන්න බලන්න. එතකොට එහෙමනම් දවසකට ඔබට මේ මමවල් කීයක් උපදිනවද? එන අපාතින් සිදුවෙන වරදක් ප්‍රමාදයක් තමයි මේ ලෝක ජීවත් වෙනකොට ඒව හඳුනා ගන්න හමු වෙන හැඟීමේදී ඒ හැඟීමට අදාළ දෙය ඇලෙමින් මුලා වෙමින් ගැටෙමින් මුලා වෙමින් ඒ සමග බන්ධනයක් ඇති කරගෙන හැමවත් මෙන්න මේ ගන්ත සබ්බ ගන්ත හදා ගැනීම එහෙමත් නැත්නම් උපදි හදා ගන්න එක ඒක අවුරුද්දට එකක් නෙවෙයි දවසට එකක් නෙවෙයි මොහොතක් මොහොතක් පාසා උපදින හැඟීම තුල ඒ හැඟීම එකතු කරන ආගය ගැන පෘථග්ජන සමාජයේ පුද්ගලයාට තථාගතයන් වහන්සේ දීලා තියෙන සහතිකය තමයි මඤ්ඤමානය මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස ආරණි මේ පුද්ගලයෙක් යම් දෙයක් මමත්වෙන් ගන්න ගියොත් එතනින් ගමන ඉවර නෑ ගමන හදනවා මෙන්න මේ මේ අරමුණක් සමග ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගියාපුවාම ඒ නිසා ගමනක් හැදෙන බව ඒක කවුරුත් හදන්නේ ඔබ විසින් අනුගමන ප්‍රතිපදාවක් තුළ හැදෙන බව. ඒ වගේම ඔබ අයිති කරගත් දේවල් සම්බන්ධයෙන් සිතේ පවතිනා වූ මේ මුලාව ඇතිවීම නිසා ඒවා අතහරින්න අකමැති බව. එබැවින් ඔබට ඒවා සඳහා ඉල්ලන පැත්තට අනාගතයක් මේ කර්ම න්‍යාමයේ විසින් හිමි කර දෙන බව. පාප කර්ම නියාමය, පුණ්‍ය කර්ම නියාමය, ධාන කර්ම නියාමය. කන්නම් කන්න විපාකං, සුක්ඛං සුක් විපාකං, කන්න සුක්ඛං කන්න සුක් විපාකං හේතුඵල. කර්මයේ හේතුව විපාකයේ ඵලය. කර්මය දැන් විපාකය මේ මොහොතින් ඉස්සරහට මේ ජීවිතේ හෝ අනාගතේට. කයක් තුළ තමයි ඔබට හම්බ වෙනවා කියලා හිතෙනවොත් එතනින් එහාට බුදුන් වහන්සේ සිත එහෙම කය වෙන් කරන්නේ නැතුව කය ඉක්මවා යමින් අනාගතයට විපාකක් අபிසංකාර විඥානය කියලා වචනයක් මෙන් ප්‍රමා පැහැදිලි කරලා තිබෙනවා. එනි අනාගත ඵල උපදින්න හේතු සකස් කිරීම නම් වූ වරදක් තුල ඔබට මෙතනින් මෙතන කරපු ක්‍රියාකාරකම් වලට අදාළ සැප විපාක හෝ දුක් විපාක මගින් සසර ගමනක් පරලෝ වශයෙන් උත් හිමි කර දෙන බවත් පැහැදිලි කරනවා. එතකොට මේ බුදුදහමෙන් පෙන්වන්නේ මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් තුළ සංසාර ගමන පිළිබඳව ගමනට හසු වීමක් සමග ඒ පිළිබඳ විවරණයක්. දැන් ඔබ ඉන්නේ කොහෙද? දැන් ඔබ ඉන්නේ සැබෑ තැනක නෙමෙයි. අර මේ අවුල් වලට හසු නොවි ඉන්න පුළුවන් සංසුන් දිවයිනක නෙවෙයි ඉන්නේ දැන්. මේ අවුල් සමග ඇලෙන ගැටෙන, අවුල් සමග පොරබදන ඊට උඩින් හදාගත්ත తాවකාලික තැනක. මේ తాවකාලික තැනට කියන්නේ සටන් භූමිය කියලා. මේ తాවකාලික තැනට කියන්නේ ඒ ඒ මොහොතට ඔබේ ඇති తත්ත්වයේ ඉක්මවා යමින් ලෝභ දේශ මොහ සංකලණය කරගෙන හදා ගන්නා වූ පංච උපාදානස්කන්ධය කියලා. දැන් එන්න ඇත්තේ මෙහෙට සැප විඳින්න. නමුත් දන්නේ නැතිකමින් පාර වරද්දා ගැනීම. දැන් ඔය ගමනක් යන්න ආපුහම පාරේ ගියොත් වරදින්නේ නැහැ වෙන පාරක පාරවල් තියෙන නිසා වෙන පාරක ගියොත් පාර වැරදින්නේ පීඩාවටපත් වෙන්න වෙනවානේ. ස්කන්ධ පහකින් ලෝකය හඳුනාගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඊට වඩා හොඳ සුවකින් ජීවත් වෙන්නට ලබා දුන්න ජීවිතය ඒ සුවය වෙනුවට වැඩියෙන් සැප හොයන්න ගින් ස්කන්ධ පහ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන වරද්දාගෙන දැන් ඔබ ජීවිතේ පංච උපාදානස්කන්ධය තුල දෙන්නා වූ පරිලාහය විඳවනවා. එතකොට ඔබ පාවිච්චි කරන්නේ මේ කියන පංච උපාදානස්කන්ධයක් නම් ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ආගමිකද අන්‍යාගමිකද දේශිද ජාදේශීද ජාත්‍යන්තර කියලා වෙනසක් එහෙම ඒකට නැහැ. අන්නේ ආය වෙන තරමට තේරුම් ගන්න විදිහක් නෑ. ගහෙන් gediyen ආසේ කරදර එනවා කොහොම එනවද දන්නේ නෑ. විසඳා ගැනීමට වෙඩි පියා ගැනීම, කපා කොටා ගැනීම, පලි ගැනීම වගේ අමානුෂික මාර්ග පාවිච්චි කරනවා. කවලෙන් ලිපට වැටෙන්න. අන්දයත් තථාගතවරු මේ රෝග නිදානය හොයාගත් බැවින් සහ ඒ ඇසුර නොලැබෙන විට ඒක තේරුම් ගන්න බැරි බැවින්. දැන් එතකොට දුක තියෙන දෙයක් නෙවෙයි. හදා ගන්න දෙයක්. ඒකේ ස්වභාවයත් අඩු වැඩි. ඒ ඒ පුද්ගලයාට ඒ ඒ ආකාරයෙන්. දැන් ඔය සාමාන්‍යයෙන් බාහිර ලෝකේ නම් එකම දෙයක් සම්බන්ධයෙන් ඒකට අදාළ සැප හරි දුක හරි හැමවටම පොදු වෙන්න ඕනනේ බාහිර ලෝකේ නම් තියෙන්නේ. නමුත් ඔබ කල්පනා කරලා බලන්නකෝ. ඔබේ නිවසේ ඉන්න ගමන් ගීතයකින් හෝ චිත්‍රපටයකින් හෝ තවත් ඒ වගේ සූදුවකින් හෝ සූදුවකින් කියන්නේ විනෝද ක්‍රීඩාවකින් හෝ එමත් නැත්නම් තවත් කාටුන් නැරඹීමකින් හෝ මේ වගේ එකකින් හැමෝම එක සමාන සපතක් ලබනවාද කියලා. එහෙම නැත්නම් මෙහෙම හිතන්න. කුංචි දරුවෙකුට කාටුන් චිත්‍රය හොඳ වෙන්න පුළුවන්. ලොකු වෙනකොට ඔහු කාටුන් චිත්‍රයෙන් ඉවතට යනවා නේද? මේ හොබිය නැත්නම් විනෝදාංශය කියන එක කලින් කාලට වෙනස් වෙනවා නේද? මම මෙහෙම දකිනවා. මගේ ජීවිතය තුළ. తත්වය අකුරු ටිකක් විතරක් කියවන්න පුළුවන් කාලේ පදයක අර්ථ නොතේරෙන කාලේ අහන කවියක් රසවත් මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරදෝ වෙන කොයින්දා කවුරු හරි කියලා දුන්නා තේරුම නැත්තම් මොකද්ද දන්නේ නැහැ මා වැනි මම වාගේ කියලා නට මා වැලි කියලා ගන්නවත් බැරි නෑ එදාට නමුත් ඒක රසක් රසවත්. නමුත් ඒක ටික දවසක් යනකොට ගීත කියන ඒවා ජනප්‍රිය වෙනකොට රසයි පහ වෙනකොට පරණ වෙනවා කොහු කොහු වෙනවා වගේ. ඊට පස්සේ මට මොන ගැසුනේ ඒ ලැදරිය සිරිමලිය හරිසුරතල්ලේ හුරු බුහුතිය සිව්මැලිය සිරිමලියගේ ශෝකාන්තය පිළිබඳ කවිය තේරෙනවා කවි පන්තිය නැවත නැවත කියමින් අර ඒකේ ශෝක රසය විඳිනවා මේ තුනේ හතරේ පහ 500ක පරණ නෑ. ඒක සරල වෙයක්. ඊට වඩා හොඳයි. ගොඩමඩ දෙකම සරුසාරයේ පළබරය කටුකතර සම්මාන තරමක පිටිතරය දැන් ඒ කවි කතාව කේයස්ගේ සුදෝසු. ඒකේ ඉරණම පිළිබඳ තේරෙනවා අධිකටම කවියෙන් කියපේක. දැන් මේක රස විඳිනවා. ඊට පස්සේ ස්වර ඉගෙන ගන්නකොට, යවහන් ඉගෙන ගන්නකොට, එලිසම ඉගෙන ගන්නකොට, කාව්‍ය නීති රීති ඉගෙන ගන්නකොට මේක මොනම් සරල කතන්දරයක්. එහෙම අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ කවීන් රස විඳින්න පුළුවන් විදිය මුල මැද අග එලිසම සංගවන ලද විවිධ අර්ථ සහිත රසවත් කාව්‍ය නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා අපට ඊළඟට ඒව හමු වෙනවා. පැහැසරණීය මිනි පැමිණිය කොත් අගට ඌ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදී විදුලිය තපබා. බලන්න මම මේ පෙන්වන්නේ උදාහරණයක්. ඔක්කොම කවිතා මනම කලින් කලට කලින් කල රසවින්දනය අතහැරලා ඊට වඩා එහා එකක් හොයනවා නේද? දැන් ඔහොම රසවින්දනය ආපම රසවින්දලමදි ඊට පස්සේ තේරෙනවා ලියන්නත් හිතේ. එහෙම නැත්නම් ව්‍යංගාර්ථ ලියන්න හිතේ. හංගලා තියෙන දේවල්. හංගලා තියෙන දේවලුත් තියෙන ඔය තවිවල. හරි ලස්සනට තියෙනවා. උකුල ලැමහස මලවි කරලිය මුවාකලෑගේ මොහු දුහුල් තරුතිර. ඒ ලස්සන වචනයක් මේ කියන්නේ. අනේ විදිහට මම මේ උදාහරණයක් පෙන්නුවේ මේ යම් දෙයක රසය කියන එක සත්‍ය නිත්‍ය නැහැ. ඔහුගේ අවබෝධය පුළුල් වෙන්න පුළුල් වෙන්න වෙනස් වෙනවා. මගේ ආස්වාදය යන්නේ තේරුම එතකොට තියෙන දෙයක් නෙවෙයි. තම තමන්ගේ රුචිකත්වය පරිදි හදාගන්න දෙයක්. මම මගේ ජීවිතය තුළ කවියට කවියේ තිබෙන රසිකත්වය වෙනස් වෙච්ච හැටි පෙන්වුවේ. අනික් කොහොමද එහෙම අනිත් පැති පිළිබඳවත් එහෙම ගත්තේ. එතකොට යමකනම් ඒක තිබෙන්නේ ඔහු එතන නතර වෙනව නේද? දැන් මේක පව කරන්න පැත්තට ගත්තාම පුංචි පවෙන් තැහිඳපත්ත එහාට එහාට ලොකු පව කරා යනවා. මත්පැන් බොන්න ගත්තාම ග්‍රෑම්ස් එකකින් සතුට වෙන්න බෑ බෝතල් එකමාරක් ඕන තැන දක්වා යනවා. උදාහරණ වශයෙන් හිතලා බලන්න. දැන් මේක මෙහෙම පුද්දලයක් වශයෙන් හොයලා බලන්න එපා තේරෙන්නේ නැහැ. දැන් එතකොට ඔබට ඔබ මේ ස්ත්‍රී හෝ පුරුෂයා හෝ කය නැමැති පුද්ගලයා මුල් කොටගෙන ඊට පස්සේ තියන් සිද්ධ වෙනවා මේවා ලෝකේ තියෙනවා නම් හැමෝටම එක සමානයි. නමුත් මේ ඒවා තුළ හදාගන්නා වූ තම තමන්ගේ රුචිකත්වයට අනුව තමයි මේ ඇල්ම හෝ ගැටීම ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේ සඳහා වදාරනු ලබනවා මේකට කියන්නේ ආස්වාදය. ආස්වාදය කියන්නේ නිකම්ම සතුට වෙන එක නෙමෙයි. ඇලීමෙන් යුක්තව ගැටීමෙන් යුක්තව මමත්වෙන් ගැනීමෙන් ලබන සතුට. හැබැයි ආස්වාදයට ආදීනයක් එකතු කරලා තියෙනවා. ඒක තමයි හැමගිලින්ට ගිය මාළුවාට වෙන දේ. සාමාන්‍යයෙන් මාළුවා සාගරේ හොර ඇවිදිමින් ඉන්නේ ආහාර හොයමින් තමයි යන්නේ බඩගිනි වෙලා. ඉතින් ඔහුට හම්බ වෙනවා ආහාර කැදල්ලා. උගේ ආහාර කැල්ල උගේ ආහාරය ගන්නවා. ගත්තට මේක ඇතුලේ කොක්කක් තියෙනවා. කොක්කක් තියෙන බව දන්නේ නැහැ. දැන් ගිල්ලොත් මේ දෙපැත්තට තියෙන කොක්ක තල්ලට තට්ටු වෙලා ගොඩවීමට එන්න වෙනවා නැත්නම් එතනින් එහාට ආහාර නැතුව යනවා. හැම ගිල්ලොත් ජීවිතේ එතනින් ඉවරයි. තට්ටු වෙනවා. අන්න ඒ වගේ මේවා විඳින්න ගිහින් ඔබ මමත්වයෙන් ගත්තොත් ආස්වාදය ගත්තොත් සසරට තට්ටු වීම නැමැති ආදීනව තියෙනවා. එහෙනම් සත්වයෝ ඒ අපාය යන්නේ දිවි ලෝක යන්නේ බ්‍රහ්ම ලෝක යන්නේ ආස්වාදේ ආදීනව. මතක තියාගන්න. අපාය විතරක් ආදීනව නෙමෙයි. ඒ ඒ දේවල් මමත්වෙන් ගැනීම තුළ තමයි මේ භව ගමන සකස් වෙන්නේ. දැන් භව ගමන යන්න ගියාම ඒ ඒ යුගවලදී ඒ රටවල්වලදී ඒ මොන දෙන්න තිබෙන්නා වූ විවිධ වෙසන තියෙනවා. ජලබිය, ගිනිබිය, උදබිය, සියදිවි නසා ගැනීම, නැසීම, ඝාතනය, රෝබිය ඒවට සමාජයේ කොතරම් බායද? ඔය පසුගිය කාලවකවානු තුල වළංගු නොවන නිලවන බෙහෙත් පිටිපස්සේ සහ රහසිගත බෙහෙත් දීලා ලෙඩ හදාගත්ත එහෙම කියලා කියන්නේ ජීවිතේට බයින් බයින් ජීවත් ලෙඩ හැදිලා මැරෙනවට. මෙන්න මේ විදිහට මේක ප්‍රහෙලිකාවක්. බමුණන්ට, දෙවියන්ට, රජුන්ට, පාලකයින්ට විසඳිය නොහැකි ප්‍රහෙලිකාවක්. ඔවුන් විසඳන්න තමයි ඉතිහාසයේ ලෝකේ පටන් ගත් දවසේ ඉඳලා රජවරු ව්‍යවස්ථා හදමින් සංශෝධනය කරමින් ප්‍රශ්න විසඳමින් සෞභාග්‍ය සම්පන්න අනාගතයක් හදන්න දෙනවායි කියලා හැමදාමත් කියමින් ඔය කරන්නේ විසඳන්න හදන්නේ. ඔවුන්ට කිට්ටුවටත් එන්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන්ට ලැබෙන්නෙම 16න් එකක් තරම් ප්‍රමාණයක විසඳුම් ලබා දීම සඳහා පමණයි. එහෙම නැත්නම් ඔවුන්ට පුළුවන්කමක් තියෙන්නේ බාහිර ලෝකයේ සාධකයන් නිසා ඇතිවෙනා වූ පීඩනය විඳවන්න බාහිර සාධකයන් වෙනස් කිරීම හේවත් සමාජගත දුක සංසිඳීමේ ප්‍රතිසංස්කරණ පමණයි. එදත් අදත් ඉදිරියටත් මන්දයත් හිත సంతානගත දුක වුන් හදන්නේ බාහිර සාධක හදන්නෙත් නෑ ඔබ විසින් හදාගන්නේ. කවදා කොහේ ඉපදුනත් විසඳුම් නෑ. ඇලීම් ගැටීම් ස්වභාවයක් තුරුල් කරගෙන හිමි කරගත් සියල්ල නීතියෙන් හිමි වෙලා තිබුණාට අතහැරලා යන්න සිදුවෙන අකමැත්තෙන් අතහැරෙන්න යන්න සිදුවෙන ඉරණමකටපත් වෙනවා. ඔන්න දැන් බුදවරු කියන්නේ කවුද? මේක ඇටේ ලෙහපු අය. මේ මිනිසා විසින් හදාගන්න ගැටේ ස්වභාවය තේරුම් අරගෙන ස්වභාව සතිය පරිසන මගින් ගැටේ ලෙහාගෙන ගැටේ ගැහෙන හැටි සහ ගැටේ ලෙහෙන හැටි කියනද කියලා දෙන අය. ගැටේ ගැහෙන හැටි කියන එකට උන්වහන්සේගේ ඉගැන්වීමේ අනුසෝතගාමී කියලා කියනවා. ගැටේ ලෙහෙන හැටි කියලා දෙනවට පටිසෝතගාමී කියලා කියනවා. නම් ඔබට තථාගත වරුන්ගේ සදහම් විසරණ ලබා ගන්නට නම් ඔබ අනුසෝතගාමියෙක් හෙවත් පෘථග්ජනෙක් වෙලා බෑ. ඔබ පටිසෝතගාමියෙක් වෙන්න වෙනවා. අනිත් පැත්තට යන කෙනෙක් වෙන්න වෙනවා. ඒ කවුරුවත් කියන නිසා හෝ බලකරන නිසා වෙන්න බෑ. ඔබට මේක තේරිලා ඒ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ මග යන්න වෙන්නේ පාර වැරදිලා තවදුරටත් අගාදේට. ආග වේපුල්ලම්, දේශ වේපුල්ලම්, මොහ වේපුල්ලම් ඔස්සේ අගාදයට යන්න පාරක් නමුත් පොතපත කියවෙනකොට හම්බ වෙනවා මේ රාගදේශ මොහ වලට ලෝභදේශ මොහ කියලා ගත්තොත් ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ කියලා ඒවා ශ්‍රේ වුණාම බන්ධන නිදහස් වෙන බව. ගන්ත ප්‍රහීන වෙන බව. එහෙනම් ඒවා ප්‍රහීන කරන්න ඔබ මොනවද කරන්නේ? ශික්ෂාපදයක් සමාදන් වෙලා සිල් රකින්නවද? අරමුණක් පඩලා ඒවා හිතේ රොඳී ඉන්නවද? ලෝකෙ තිබිච්ච ක්‍රම තියෙනවා. දිනකට වෙන් කරගෙන ඉන් වෙන් වී සිටීමට ශික්ෂාපද නම් වූ ශික්ෂාපද විරතියක් තිබෙනවා. දවසකට අමතක කිරීමට ඒ මොහොතට අමතක කිරීමට මත්පැන් පානය නම් වූ එකකින් මනස විකෘති කරගෙන සිහි කල්පනා වඩු කර ගැනීමේ ක්‍රමයක් තිබෙනවා. ඒ වගේම විස්කම්බන තදම්බන කාරණා කියන යටදී සිත යම් දෙයකට හුරු කර ගැනීම තුළ මේ පීඩනයේ හිතෙන්න නොදීමෙන් ඒකෙන් මගහැරීමේ ක්‍රමයක් තිබෙනවා. ඉතිහාසය තුළ තම ආපු ගමන් මගේ මිනිසුන් විසින් අත්හදා බැලූ ක්‍රම කීපයක් තිබෙනවා. ඒවා බුදු සමය කියලා ඒවා පස්සේ යන අයත් ඉන්නවා. නමුත් ඔය ඔය කියන එකම පාරක තුලවත් පාරක් පාරකවත් විශේෂයෙන් තහ බුදු සමය තුල පෙන්වා වදාළ මේ සසර දුකින් මිදීමට අවශ්‍ය තෙරුවන් සරණ කියන එක නෑ. ඒක කොහෙද තියෙන්නේ අපේ රටේ බෞද්ධ අතරත් නැතිකොට. අපි තෙරුවන් සරණ මොකටද කියන්න දන්නේ නැහැ කියන්නනේ දන්නේ. ඔය පාලි පුංචි කාලේ කියවලා ඊට පස්සේ බුදුන්ගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ. පාලිය සිංහලට පරිවර්තනය කළා පොත්වල තියෙන්නේත් එහෙමයි. කිව්වහම හරි කියලා හිතේ. හැමදාම කියමින් ඉන්නවා මේ තෙරුවන් සරණ මොකටද තියෙන්නේ? සරුවන් සරණ ගත්තොත් මොකද වෙන්නේ කියන එක පිළිබඳව දන්නේ නැහැ. අන්න එතන එතන තැනට ඔබ එන්න ඕන. පෙර ජීවිතවල හිටියානම් ලංකාවේ බෞද්ධ සමාජයක් තුළ කීවතාවක් ඕක මේක කියන්නේ නැද්ද ඔබ? ඒක කියන්න ලියන්න කියන්න තියෙන්නේ ඕක බෝ ආශිර්වාද වාක්‍යයක් වශයෙන් කියන්න තියෙන්නේ කියලා හිතාන ඊට පස්සේ ඉතින් ඔබ පාවිච්චි කර කර ඉන්නවා. ඒක මිනිසුන්ට දුකින් මිදීම සහ පාවිච්චි කරන්න ඕන ප්‍රතිපත්තිමේ මාර්ගයක් කියලා දන්නේ නැති නිසා ඊට පස්සේ ඉතින් ඔය බස් වලට, ගෙවල් වලටත් එහෙම මේ නිවසට මෙම බස් රථයේ පෙරවන් සරණයි කියලා ලියන්න කියන්නත් පුරුදු වෙනවා. ඔන්නෝම වල මේ පෙරවන් සරණේ ආගේ තේරෙන මිනිස්සු ලෞකික කරගෙන පල්ලෙහාට බාල කරගෙන බාල කරගෙන යනවා. නමුත් වන්දනා කිරීමේදී කියනවා සසලෝකෙ නිදීමට වෙනස් සරණක් නැත මෙම බුද්ධ රත්නය, මෙම ධර්ම රත්නය, සංඝ රත්නය ඊටාම උතුම් පිහිට වේ නත්ති මේ සරණං අඤ්ඤං කියලා කියනවා පාලියෙන්. සසර දුකින් මිදීමට තියෙන පෙරවන කොහොමද බස් සසර දුකින් මිදෙන්නේ? කොහොමද ගයක් සසර දුකින් මිදෙන්නේ? සවිඥානික අවිඥානික වාස්තු වල සසර දුකක් කියලා එකක් දැනනවාද? ඒ නිසා ගස් වලට බස් වලට නෙමෙයි සත්තුන්ට මිනිස්සුන්ට පවා අනාර්ය අනිසෝත ගාමීන්ට සසර දුකින් මිදීමේ පෙරවන් සරණ වළංගු වෙන්නේ නැහැ. ඒ භූමියට එන්න බෑ. මේක ආර්ය භූමිය තුල තියෙන දෙයක්. මේක ආර්ය පුද්ගලයන් සතු දෙයක්. තේරුම් ගන්න. ඒ නිසා තෙරුවන් ලෝ පහළ වීම යන විශිෂ්ට දෙයක්. ඒ තම තමන් ඒ භූමිය තුල සරණ කර ගන්න ඕන දෙයක්. එතකොට දැන් මෙන්න මේ මේ ගාතාවට අදාළ කරුණ වලින් විනිර්මුක්ත වීම සඳහා ඔබ මොකද කරන්න ඕනේ? අර ගාථා වලින් පෙන්නන සසර කතර මග ඉක්මවා යන්න අවශ්‍යය. එහෙමත් නැත්නම් ශෝක නොකරන්ට අවශ්‍යය. ඒ වගේම චිත්තාභ්‍යන්තරයට ගතවන බැඳීම් වලින් නිදෙන්න අවශ්‍යය. ඒ වගේම ඒ නිසා ලාභ අලාභ සැබලුක් නින්දා ප්‍රශංසා නම් මේවා බෙදාගෙන ඇලෙන්න ගැටෙන්න සිදු වෙන මේ ත්‍රින් නිදහස් වෙන්න ඕන. එහෙනම් එකතු කිරීම වෙනුවට අඩු කිරීම. දැන් පාවිච්චි කරන්න වෙනවා. ගණිතය එකතු කිරීම නෙවෙයි. ලෝභ දේශ මොහයන්ගේ එකතු කිරීම වෙනකොට ලෝභ දේශ මොහයන්ගේ අඩු කිරීම. අනේ එකතු කිරීමේ න්‍යාය 8යි 5යි 13යි. 13යි 7යි 20යි. එනේන හැම එකක්ම මගේ මම මගේ ආත්මකට ගැනීමේදී ඒකට පොඩි පොඩි අගයක් එකතු වෙමින් ලෝභයෙන් දේශයෙන් මොහෙන් ඉස්සරහට යනවා. ඒකට කියනවා සංස්කාර ධර්මයන් මිශ්‍රිත ආත්මකට ගැනීම කියලා. මගේ මම මගේ ආත්මත් නික්සුත් ආත්මත් කියන එක දෙකක් වශයෙන් දකින්න එපා. ඒක වචන දෙකක් විතරයි මේ සිද්ධියට. අන්න එහෙම ඒ මොහොතට හදාගත්ත මම හැදෙන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කෝපයෙන්, වෛරයෙන් ඒව ඇතිවෙන්නා වූ පරිලාහය ඔබට ඒවා තියෙනවා නම් තියෙනවා. නමුත් මේවායේ හැටි හටගන්නවා නැතෙනවා. ස්වභාවයෙන්ම හට ගන්නව නැසෙනවා. හට ගන්නව නැසෙනවා හටගෙන නැසෙන්න පෙර අල්ලාගත්ත පුද්ගලයාට පරිලාහය විඳින්න වෙනවා. හොඳයි හටගෙන නැසෙන එක අල්ලාගන්න නැතුව නැසෙන්න පුළුවන් නම් මේ හටගෙන අල්ලාගෙන නැසීම මඤ්ඤමාණේ නැත්තම් නිත්සුකාත්ම වශයෙන් දකින්න පුළුවන් නම් හටගෙන අල්ලා ගන්න නැතුව නැසෙන්න පුළුවන් නම් බැඳීමකින් තොරව අවසන් වෙන බව එතකොට එහෙමනම් මෙන්න මේ සිත තුළ සිදුවෙනා වූ ක්‍රියාකාරීත්වය තථාගතයන් වහන්සේ විහරණ දෙකක් තුළ පැහැදිලි කරනවා. සාමාන්‍ය සමාජයේ මේ අරමුණේ ඇලී ගැටි අවසන් කරන එකට පමාද විහරණය කියලා කියනවා. එයම පසුව නැවත චිත්තයට එන්නට පුළුවන් ආකාරයෙන් චිත්තාභ්‍යන්තරයේ හේතු වශයෙන් ඉතුරු කරන භවගාමි ගමන් මඟ දුක්ඛ ගාමිනී ප්‍රතිපදා බවට පත් වෙනවා. දැන් ඒකට තථාගතයන් වහන්සේ තව පදයක පෙන්ලා තියෙනවා ස උපාදානස්ස උපාදාන සහිත වීමෙන් තමයි ඔබට මේ පරිලාහය හටගන්නේ. නෝ අනුපාදානස්ස. එතකොට උපාදාන නොවීමේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් හුරු කරගන්න පුළුවන් නම් එතකොට ගන්ත ගන්ත නැත්තම් ගන්ටි නැත්තම් බන්ධන ලෙහෙන පාර අන්න මේ ජීවිතය ඇති කරගත්තා වූ බන්ධන සංඛ්‍යාව අඩු කරගන්නමින් අනිත් පැත්තට යනවට තමයි පටිසෝතගාමී කියන්නේ අන්න ඔබට මේ පූර්වාදර්ශයටපත් වෙන්න ඔබ විසින් එක්රැස් කරන තිබෙන්නා වූ ඔබේ මේ ඔබ පිටිපසෙන් ඇවිදින් අතීතයෙන් වද දෙන මේ ටික මොකක් කරන් මොනවද කරන්න ඕන? අදාළ අවස්ථාවේදීවත් සබාපි දුක්ඛේහි සබාපි දෝක දෝමනස්සේහි. ඔබට අදාළ දුක් දුම්නස් ඉපදුන අවස්ථාවේදී. ඒ දුකට ඒ දුම්නසට වහල් වී ඒ මත තීරණය ගන්න නැතුව හැම විටම ඔබ තීරණයක් ගන්නේ දුක දුම්නස ශෝකයේ තරහව පදනම් කොටගෙන තීරණයක් ගන්න. ඔබට මේ පිළිබඳ දේශනයක් දාළඟදී අහන්න හම් වෙනවා මම දන්න තරමට මගේ ලේඛන ධර්ම ධර්ම දේශනා වල ලේඛන යනවා. නිසා එතකොට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේ චන්දාදෝසා බයමෝහා කියනා වූ මේ හැඟීමට වහල් වී ගන්න තීරණයම වැරදි තීරණයක්. අනාගත නරක ප්‍රතිඵල ලබන්නා වූ තීරණයක්. එනිසා තථාගතයන් වහන්සේ ඔබේ හිතට මෙබඳු හැඟීමක් එන්නේ අතීත හේතුක ඵලයක් වශයෙන් මේ අතීතයේ වර්තමානයේ බවට පත් කරගෙන අගතිගාමීව තීරණ ගන්න එපා කියලා කියනවා. නමුත් සංසාරයේ පුරුදු කරගත්තේ මොන රටේ මොන જાතියේ මොන ආගමේ වුණත් මේ අගතිය පදනම් කොටගෙන ඒක වුන් දන්නේ නැති වුණාට ඒ ආපු හැඟීම පදනම් කොටගෙන ලෝභය මම කොටගෙන, ද්වේෂය මම කොටගෙන, ඊර්ෂ්‍යාව මම කොටගෙන, කෝපය මම කොටගෙන, වෛරය මම කොටගෙන, පරිගැනීම මම කොටගෙන, මෙකී සහ නොකී දේවල්. පව මම කොටගෙන, පින මම කොටගෙන, ධානය මම කොටගෙන. ඒවැය හානිය අපායවත් පැත්තට නෑ. නමුත් ඒවැයත් බන්ධන ස්වභාවයක් තියෙනවා. තීරණය ගැනීම. දැන් මම කොට අරගෙන තීරණ ගැනීමෙන් මිදෙන්න මම කොට නොගන්න ඕන මේ අතීතේ. තමන් විසින් හදාගත්තා වූ පුරුදු පුහුණු කළා වූ මලාතීතයක් ඔබ ළඟට ඇවිදින් ඔබේ වර්තමානයේ වසා දමමින් ඔබව ඔබේ තීරක බලවේගයේ බවට පත් වෙලා ඔබව පාලනය කරන්න වෙනවා. ලෝභයේ දේශේ මොහේ ඔබ ওই තීරණ ගන්නා බවට සහ ඔබව පාලනය කරන්න වෙනවා. ඔබ වෙනුවට ඔබ මායාව විසින් මෙහෙවන රූකඩයක් බවට පත් වෙනවා. දන්නේ නැහැ උන හැටි. ඒ නිසා තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඔබ අතීතයෙන් මිදෙන්න තීරණ ගන්න. මේ අතීතයේ මල එකක් මේක ආවට අහු වෙන්න එපා මේකට. ඒක අතහැරලා දාන්න. ඒ දුක් ගෙනත් දෙන ප්‍රතිපදාවක් වශයෙන් ඒවා ඇතිවෙන්නා වූ ආදීනව බලන්ත වෙනස් සූත්‍රයක පැහැදිලි කරලා තියෙනවා ක්‍රම කීපයක් ඔස්සේ. අර විමුක්තායතන වල මම පැහැදිලි කරා වගේ තවත් කරුණක් තුළ පැහැදිලි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අනේ විදිහට යන පැත්තට අනේක වෙනුවට සාමාන්‍ය සමාජයේ විදිහ බැන්නොත් බැන්න ගැහුවොත් ගන්න පලි ගන්නොත් තමයි දෙවොත් යන පැත්තට යන එක වෙනුවට අනිත් පැත්තට යන්න ඕන මේවා මේ වගේ අගය ඉවර වෙන්න. හුලම් පුරවන ලද බැලුන එක හුලම් දැස්සහම හිස් වෙනවා වගේ ඔබේ මේ අභ්‍යන්තරය ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් එම්ටි වෙන්න ඕන. හිස් වෙන්න ඕන. අන්නේ හිස් කරන ප්‍රතිපදාව යන එක පරිසෝතගාමී කියලා කියනවා. යමකට වැඩෙන්න පුළුවන් නම් මම මගේ මගේ ආත්මකට ගනිමින් පියවරක් පියවරක් පාසා දුක් සිය දක්වා එහෙම ගන්නෙ නැත්නම් ඒකට සේවෙන්නත් පුළුවන්. ඒවා නිසා වැසී තිබෙන්නා වූ සංසුන් බව ඒවා නැති වෙනකොට විවෘත වෙනවා. එතෙක් සංසුන් බව තිබුණේ නෑ නෙවෙයි. සංසුන් බව තිබුණා මේ නොසංසුන් බවෙන් වැසී ගියා. නොසංසුන් බවට ආයුබවන් කියනකොට සංසුන් බවක් ඉතුරු වෙනවා. බොහෝ කල් පෙරම් පුරාගෙන ගිහින් අනාගතේ කාගේ හරි උදව්වෙන් ලබන්න හිතන් හිටපු නිවීම එතන තියෙනවා කියලා තේරුණ දවසට කොහෙද හොයන්න ගියේ කියලා තේරෙන්නේ. මට ඉතින් ඒවට මතක් වෙන උදාහරණ තියෙනවා. අ ගෙදර නෝනතයි දරුවන්ටයි බනිනවා කියනවනේ තාත්තෙක් උපැස්සියවල නැති නැති කරයි කියලා. හොයනවා හොයනවා හැමතැනම හොයනවා නෑ. බලපුවාම කන්න මේ උපැස්සියවල නලලේ තලඳගෙන හොයන්නේ. තියෙන බව පේන්නේ නෑනේ. තවත් ඔය ගවයන් සතු ඇඳුමක් තියෙනවා කුඹරට පාවිච්චි කරන කිනට විතරක් අඳින ඇඳුමක් ඔය කලිසම වගේත් නෙමෙයි සිවුර වගේත් නෙමෙයි සරම කලිසම වගේ නෙමෙයි පටු පොඩි ඇඳුමක් අමුඩ ලේන්සෝ කියලා කියනවා මේකට ගොවින් ඉස්සර භාවිතා කළේ ඉතින් දවසක් ඔය එක තාත්තා කෙනෙක් තමන්ගේ අමුඩ ලේන්සෝ නැති වෙලයි කියලා හැමතැනම හෙව්වයි කියනවනේ හැබැයි හොයලා තියන්නේ ඉනේ පැලඳගෙන දන්නේ නැතුව අන්න ඒ වගේ මේ නිවීමක් තියාගෙන නිවීම වහගෙන නිවන් හොයන જાතියක් නෙමෙයි. තමන් ළඟ නිවීමක් තියාගෙන ඒක ලෝභ දේශමෝයන්ගෙන් වහගෙන දැන් හොයන්න යනවා. අර නීවරණ නම් වූ ටික අයින් කරගෙන බලන්නකෝ හැමදාම තිබුණ දේ ඔබට හමු වෙන්නේ. තේරෙනවද? මෙන්න මේ කරුණ පැහැදිලි කිරීම සඳහා තවත් ධර්ම දේශනාවකට දෙකකට මේ වෙන වෙනත් ආකාරයෙන් පැහැදිලි කරන ආකාරය නැත්නම් මේ මොහොත මේකට පාවිච්චි නොකරන ආකාරය පැහැදිලි කරන දේශනාවට සවන් දෙන්නට තවත් දේශනාවකට සවන් දෙන්නට ආරාධනා කරමින් අපි කල් වේලා ගත වී තිබෙමින් මේ ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා සබ්බීතෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි